එයින් අපි සාකච්ඡා කරමින් සිටියේ විශේෂයෙන්ම මේ ආරම්භ ආරද්ධ විදිය කියන ආධුනිකයෙකු සතු විය යුතු නැත්නම් භාවනා පටන් ගන්න කෙනෙක් සතු විය යුතු ප්‍රධාන වීර්ය චෛතසිකයේ ලක්ෂණයි. ඉතින් අපි ඊයේත් මතක් කරගත්ත විදිහට මේ වීර්ය චෛතසිකයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දිගේ නව ආකාරයකට නැත්නම් පැතිකඩ නමයකින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙනවා. ඊ අපි ඒක වෙලා ගත්තා. මුචින ආරම්භ ධාතුව නැත්නම් ආධුනික යෝගාවචරයේ සතුවිච වීර්ය තමයි මේකෙන් පුට පටන් ගන්න. ඒක සඳහා විශාල කැපකිරීමක්, විශාල අභිනිෂ්ක්‍මණයක්, විශාල පෙරලියක් සිද්ධ වෙනවා. මුචි ඒක මේ කොච්චර ජීවිතයකට බලපානවද කිව්වොත් ඒක තමයි තීරණාත්මක සාධකයේ වෙන්නේ මේ ආරම්භ ධාතුව නම් වූ පටන් ගන්නා වීර්යය. ඒ වීර්යෙන් අපි කරන්නේ අර මෙතෙක් කල හැඟීමකින් තොරව එහෙම නැත්නම් බරපතලකමකින් නොත් තේරුමකින් තොරව කෙරෙන කෙරමින් පැවතෙන තිබුණු අර බරපතල වීතික්කම් වර්ගයේ කෙලස් එහෙම නැත්නම් කාය දුස්චරිත වචී දුස්චරිත වගේ දේවල් පිළිබඳ වගකීමක් ගන්නවා uppන්න අකුසල අකුසලාන ධම්මානම් පහනාය කියලා තමගේ චිත්තසංතානයේ තිබුණු ඒ අකුසල ධර්ම දුරු කිරීම පටන් ගන්නවා. අන්නේ පටන් ගත්තට පස්සේ තමයි මේ යෝගාවචරයට ඊ ගාවට කළ යුතු කුසලය නැත්තම් කළ යුත්තේ වැටෙන්න පටන් අරගන්න. ඉතින් ඒක නිසා අපිට කියනවා නම් යම් කිසි කෙනෙක් තාම මේ අකුසල් දුරු කිරීම නැත්නම් වීතික්‍රම කෙලෙස් දුරු කිරීම නම් වූ සීලයක පිහිටීම අත්දකලා නැත්නම් ඒකට හිත යොදලා නැත්නම් එවැනි කෙනෙකුට ඉන් එහාට තියෙනා වූ පග්ගහිත විදිය නැත්නම් නික්කම ධාතුව කියන එක මූල ධර්මයක් වශයෙන් නැත්නම් පොතේ දැනීමක් වශයෙන් තේරුම් ගැනීමට අපහසුකමක් නැත්තේ නෑ. නමුත් වටහා ගන්න බැරුව යනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සීලක පිහිටලා එහි ආදීන වානිසංශ දෙක තේරුම් අරගෙන වීර්යයෙන් යුක්තව ඒ ඉන්දිය සංවර කරගෙන ඉදිරියට යනකොට තමයි ඒ පුද්ගලයාට තේරෙන්නේ මේ ආරම්භක වීතිය ඉදිරියට මදි ඒ වීර්යය ඊට වැඩිය දැඩි බවට පත් කර ගන්න වෙනවා ඒ දැඩි බවට පත් කරන්නේ අර ආරම්භක වීර්යයෙන් කරන ගොරෝසු කෙලස් ප්‍රමාණය ඉවත් වුණාට පස්සේ තියෙන කෙලස් ඊට වැඩිය සියුම් එව්වත් එක මේ පොර බදලා රණ්ඩු කරලා අයින් කරන්න බෑ. ඒකට බොහෝම ක්‍රමවේදයකින් ශිල්පයකින් ශිල්පීය ක්‍රමයකට පාර දෙන්න ඕන. ඒ නිසා ආරම්භක වීතිය අග්ගහිත විදිය කියලා ගත්ත ගැම්ම අත නෑර දිගට පැවැත්වීමේ ශක්තිය මේ වීර්යයේදී අවශ්‍යයි. මේ විශාල වියදමකින් විශාල කැපකිරීමකින් විශාල පෙරලියකින් ඇති කරගන්න මේ ආරම්භ ධාතුව ආරද්ධ විරිය දිගට පවත්වාගෙන යන්න බැරිකම තමයි පවත්වාගෙන යන්නට බාධා කරන එක තමයි පෘථග්ජන ගතිය. අර අමාරුවෙන් ඇති කරගන්න ගමන් ආයෙ බිම තියෙනවා. ආයෙ උස ගන්නවා. ආයෙ බිම තියෙනවා. අන්න ඒ විදිහට ඉද විශාල ශක්ති නාස්තියක් හිත වැටීමක් අදිෂ්ඨාන ශක්තිය පිරිහීමක් මේ වැඩේ කරගන්න බැරි එකක් වෙයි කියන පස්ස ගන්න ගතිය එනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ නැවත නැවත බිම තබමින් උස්සනවා වෙනුවට ගත්ත බර දිගටම අරගෙන යන එක තමයි පග්ගහිත විදයකින් අදහස් කරන්නේ. ඒක සමහර රාට නික්කම ධාතු කියන එක සඳහන් කරලා තියෙනවා. තේරෙන පටන් ගන්නවා මේ ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්නත් එක්ක ඒ ආර්ථික දේශපාලන ප්‍රශ්න අවුල් වියුල් එක්ක මේක කරන්න කියොත් එහෙම අර ඉතාලම ආයාසයෙන් කරටගත්ත එක විම කියන්නේ. එතකොට කාලයකට හෝ తాවකාලිකව නික්මෙන්න වෙනවා. කාම වස්තුන්ගෙන් සහ ඒ සම්මුති දේවල් වලින් නික්මලා ගත්ත බර දිගටම අරගෙන යන එක තමයි නික්කම ධාතුවේදී එහෙම නැත්නම් මේ පග්ගහිත විරිය කියන දෙවෙනි මට්ටමේදී අවශ්‍ය කරන්නේ. ඒක එතකොට අපි කියනවා විරිය මේ ඉන්ද්‍රියක් බවට පත්ලයි කියලා. ඒ කියන්නේ අපි තේරුම් අරගන්නවා මේ වීර්යයට වැටි වැටි නැගිටින්න ගත්තොත් අදිෂ්ඨාන ශක්තිය කැඩෙනවා. නොහැක්කක් බවට පත් වෙනවා. අපි සාමාන්‍ය කියන විදිහට හැකි සංඥාවක් ගන්න බැරි වෙනවා. එතින්දි දත කාලා ගහලා අල්ලන්න වෙනවා මේක ඉදිරියට මේක බිම දාන්න නැතුව ගෙනියන්න කියලා. ඉතින් ඒකදී ඔය සම්මප්පදාන වීර්ය ගැන කතා කරනකොට සර්වඥාන්තේ සඳහන් කරන්නේ අපි අනුප්පන්නාන කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදහති කියලා. ඒ වීර්ය කැස කැවෙන හැටි. එනතම් උත්තම ගණේ වීර්යයකට අර වැටිපැටි යන වීර්ය නැතිලින හැටි. චන්දං ජනේති ඉස්ලාම මේක මම කොහොම හරි කරගන්න ඕනේ. කට්ටියත් එක්ක කියලා මේක කරන්න බෑ. කටින් උපදේශ සම්මෙලා හායන්ට කියනකම් ඉන්නත් බෑ. ඒ නිසා මේක ඇති කර ගැනීම සඳහා තමන් කුසල ඡන්දයක් පහළ කරගන්න. ඒ කියන්නේ අර සාමාන්‍ය ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාවේ තියෙන වැනෙන සුළු ගතිය එහෙම නැත්නම් අමූලික ගතිය එහෙම නැත්නම් මතු පිට ගතිය නෙවෙයි. ඒක කුසල ඡන්දයක් බවට, කත්තු කම්මිතා කුසලයක් බවට. මේක මම කළ යුත්තක් බවට ඡන්දයක් ඇති කරගන්නවා. ඡන්දං ජනේති. නමුත් මේ ඡන්දය ඇති කරගත්තට ඒ පුද්ගලයාට ඒ වෙනකොට ඒ ඡන්දයට අවශ්‍ය කරන පරිසරය පසුබිම සකස් වෙලා නැහැ. ඉන්නේ තාම කුසීත පරිසරයක කාමයට බැඳිච්ච ඒක නැත්තම් ඉන්දිය පිනවීමට ඉදරම් පිනවීමට බැඳිච්ච එක නම් පුද්ගලයා තනියම ගමයි අදිෂ්ඨානයක් අදිෂ්ඨාන පූර්වකව වීර්යයක් ඇති කරගන්න ඒකට කියනවා ඡන්දය කියලා කුසල ඡන්දයෙන් තසද්ධා තමයි අතරම ඡන්දයක් වඩපත් වෙන කුසලයෙන් මේ වීර්යෙන් තිරිය නැමෙනකොට ලැබෙනකොට ඡන්දඥාති වායන්ති පොඩි වෑයමක් දාලා බලනවා Tamange gedara ඉඳගෙන උදාහරණයක් කියනවනම් පැය දෙකක් අතර භාවනා කරන්න පුළුවන් දෙයක් අපිට හැමදාම ළඟ තියෙන පන්තරකට හරි භාවනා මධ්‍යස්ථානට හරි ගිහිල්ලා කරන්න පුළුවන් දාදි කියලා වෑයම් කරලා බලනවා. වෑයම් කරලා බලනකොට හොඳට පෙරපින් තියෙනවා නම් එහෙම නැත්නම් හොඳ විචක්ෂණ බුද්ධියක් තියෙනවා නම් සමහර විටක ඒ ගන්න පොඩි ප්‍රයත්න නිසා Tamanට හොඳ මේ කායික ශක්තිය එහෙම නැත්නම් හොඳ දීතියක් ලැබෙනවා. නමුත් සමහර විටක අර කාලසටහනේ මේ වගේ වෙලාවක් අයින් කිරීම නිසා ප්‍රශ්න මතුවෙන තැනුත් තියෙනවා. ඒ නිසා සමාජික ප්‍රශ්න මතුවෙන පටන් අර ගන්නවා. එතකොට අර වෙනදා කරන එකවත් කරගන්න බැරි වෙනවා. සමහර විටක වෙන් කරන පැය දෙක නිසා වාසි ලැබෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේක හරි තාම තීන්දු කරගන්න බෑ. Tamanට කියලා මේ සාකච්ඡා කරගන්න අහ කියා ගන්න කෙනෙකුත් නැහැ. ඒ වගේ වෑයම් අවස්ථාවක් යෝගාවචරේකට එනවා. ඒ වෑයම් අවස්ථාවේදී මේ හිත අර ආරම්භක ධාතුව වගේම තාම වැටෙන ගතිය තාම තියෙනවා. ඉතින් එතෙන්දී ඒ වීර්ය ආරම්භ වීර්ය ආරම්භ කරන විදිහේ ඒ සර්වචන් වහන්සේගේ වීර්ය ආරම්භ කතා වගේම මේ වගේ වැටි වැටි ඉන්න තවත් මිත්‍රයෝ හෝ ඊට වැඩිය ඉස්සරහට ගිහිල්ලා ටිකක් අල්ලලා තියාගෙන ඉන්න මිත්‍රයෝ වගේ ලැබුණොත් ධෛර්යය ඇති වෙනවා. එහෙම නොවුනොත් වැටෙන්න තියෙන අවස්ථා වැඩි. ඒක මේ මේ පුද්ගලයාගේ දෝෂයක්වත් නෙමෙයි ස්වභාවයේ සංසාරේ ඇති එහෙම මඩේ ඉන්න මිනිහා ගොඩ වෙලා එළියට යනකොට යුරෙඩි ලැසලා ආයෙ මඩට තමයි වැටෙන්නේ. ඒක නිසා ඒ වෑයම් කරන අවස්ථාව හරිම අමාරු කල්ලාතුව කියන්න ඒක ඒක අනිවාර්යයෙන්ම මේක හරියනවද වරදිනවද කියලා. ඒක එක අවස්ථාවක්. ඒක නිකන් අර පොඩි දරුවෙක් උඩුපුරුව උඩපැත් හැරලා ඉඳලා ධන ගහගෙන ඊට පස්සේ ඇවිදිනකොට ඒ පියවර දෙක තුන යනකොට වැටෙනවා. ආයෙ නැගිටිනවා. ආයෙ වැටෙනවා. ආයෙ නැගිටිනවා. ඉතින් ඒක මේ පොඩි දරුවගේ පැත්තෙන් බලනකොට නම් කොඳු වැට පෙළ හයිවෙන්න හොඳ වැඩක්. ඒ වගේම ඉඳගෙන හිටපේ ගන්න නැගිටින අවස්ථාවක්. නමුත් ඒ වැටිල්ල වයසට ගිහිල්ලා කෙනෙක් එහෙම වැටෙනවා නම් අංශභාගය හැදෙනවා. ඒ තරම් අමාරු වැටිල්ලක් වැටෙන්නේ. නමුත් මේ පොඩි ඇටවලට ඇඟ හැදිලා තියෙන විදිහට අමාරු වෙන්නේ. ඉතින් ඒක නිසා එතෙන්දී <clears throat> සමහරු මේක ඉතින් මාර බලවේග කියලා කියනවා. වැඩ කරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවා කියලා කියනවා. එහෙම දෙයක් උන් නැත්තම් මේකේ කිසි රසයක් නැහැ. මේ රසය එන්නේ මේක තමන්ගේම ප්‍රයත්න බවටපත් වෙන්නේ. නැත්තම් එතන අවාච්‍ය වෙන්නා වූ ක්‍රම සහ විදි ශිල්පීය දැනුම එන්නේ මේ වැටි වැටි නැගිටිනකොට තමයි. ඒ නිසා ඡන්දං ඥානේති වායමති ඊට පස්සේ තේරුම් අර ගන්නවා මෙහෙම මේ වැටි වැටි නැගිට නැගිට යනකොට මොන මොන පසුබිම් තත්ත්වයකටදීද නැගිටින්න පුළුවන් වෙන්නේ මොන මොන අසුබ ලක්ෂණ දැකපුවාමද වැටෙන්නේ කියලා හොඳට තේරුම් ගන්න ඕන. පශ්චාත්තාප වෙලා මේක කාලකන්නිකමක් නැත්නම් පරම අකුසල කර්මයක් අනුන්ගේ දෝෂයක් කියලා හිතවුල් කරගන්න එකනට එහෙම තොරතුරු ලැබෙන්නේ නැහැ. හොඳට සලකා බැලුවොත් චන්දාන් ජනිත වායමති විරියන් ආරම්භති. ඊට පස්සේ තමයි ඒ පුදුලට තේරෙන්නේ තමන්ගේම චරිතය හැටියට තමන් ඉන්න පරිසරය හැටියට එන බාධකවල හැටියට මෙන්න මෙතනින් තමයි මට මේ වැඩේ කරගන්න ඕනේ කියලා වීර්ය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ චන්දං ගණිත වායමති විරියන් ආරේ චිත්තම්පක් ගන්නවා. හිත දැඩි කරලා අල්ල ගන්නවා. කාටවත් තරහක්වත් එහෙම නැත්නම් මේ පරිසර නිසා එන බාධාවක් නිසාවත් නෙවෙයි මේ සංසාර චක්‍රය ඇති මේක කියලා දැඩි කරගන්නවා. ඒ හිත දැඩි කරගන්නකොට ඒක පේන්නේ පරිසරයට විරුද්ධව සමාජයට විරුද්ධව කරන හටනක් වාගේ. හැබැයි එහෙම ආත්මීය ගතියක් මේකේ නෑ. කෙලස් එක්ක යන ගමනක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ දැඩි කරගන්න වෙලාවේදී මේ පරිසරයේ වටපිටාල තියෙන පටලවලා Taman ගැන තේරුම් ගත්තත් Taman හිතන්න තරකයි කවදාහක්වත් මේක පුද්ගලයෙකු විරුද්ධව යන සටනක් නෙවෙයි. නැත්නම් Taman එක්කවත් කරන සටනක් නෙවෙයි. මේ වීර්ය කොඳුරට පෙලා අරියාගෙන එනකොට හැදෙන හැටි කියලා ඒ දැඩි පග්ගහිත විරිය දැඩි කර ගැනීම විරියට පස්සේ තමයි චිත්තම් පග්ගන්නාති පදහති ඊට පස්සේ තමයි මේ පුද්ගලයාට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිකන් මේ උපමාවකට කියනවා නම් මේ දිග හොඳ බර කොටයක් අපි කියමු කඩක් කියලා හොඳටම බරයි. ඒ බරේ දෙපැත්තටම කඩ බර ගැට ගහලා තියෙනවා. ඉතින් මේ වීර පුරුෂයෙක් ඇවිල්ලා ඒ කඩ කඩන්න උත්සලා බලනවා මේක කොයි වගේ දෙයක්ද කියලා. එතකොට වෙනවා මේ තනි අතින් උස්සන්නවක්වත් එහෙම කරන්න බෑ. අඩ බරයි. ඔතන ගෙනියන්න ඕන නම් ඒකට පොඩ්ඩක් හොඳට හරි පරි බහිලා කඩන්න කර කියලා පොඩ්ඩක් උස්සලා බලනවා බර දාලා මේක ගන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක මිනිහෙකුට බරයි. අපි කියන්නේ මිනිස්සෙක්ගේ බරක් කියලා උස්සන්නේ ඒක. දෙපැත්තේ තියෙනවා සෑහෙන බරක්. ඒ වගේ වෙලාවට ආයි බිම තියලා කැතපොටේම ගහගෙන සුම්බරේම ගලවලා අතපය හදාගෙන දැන් ලෑස්ති වෙනවා මෙන්න මෙච්චර මේකට බර දාන්න ඕනේ කියලා කද්දණ්ඩේ ඉස්සරහට ගිහිල්ලත් බෑ පස්සට ගිහිල්ලත් බෑ හරි මැද මෙතනයි කියලා අර ගන්නවා ඒ වගේ වෙලාවට අර බර දීලා ගන්නකොටම සෑහෙන වීර්යයක් තරන්න වෙනවා. පග්ගහිත වීර්යය. ඊට පස්සේ මේකේ තියෙනවා 아무තු රිද්මයක් කඩන්නේ උස්සගත්තට පස්සේ කද නැලවෙන්න පටන් ගන්නවා. අනේ නැලවෙන ගැම්මට ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට අර දෙපැත්තේ තියෙන බරේ සමබර භාවයත් කද්දන්නේ රිද්මයත් අල්ලගත්තොත් හිතපු නැති දුරකට යන්න පුළුවන්. ඒක අපි අත්දකින්න නැතුව කාටවත් හිතන්න බෑ. ඒ දෙකේ දෙපැත්තේ තියෙන දෙක අත් දෙකට අරගෙන කවදාවත් යන්න බෑ. කද්දන්නට බර දීලා ඒ රිද්මේ අල්ලගෙන ගහගෙන ගහගෙන ඒක තියෙන ඒ පහත් වෙන වෙලාවේ පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඊට පස්සේ කද ඉසිලා යන ගතියක් තියෙනවා. එහෙම යන්න පටන් ගත්තාම බිම තියන්න හිතෙන්නේ නැහැ. දිගට අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සාමාන්‍යයෙන් අර ගහන්න පුළුවන් තරමේ බැරි තරමේ දිග ලී කොටයක් අරගත්තොත් ඒක කොනක් කුසල බලනවා. ඒක කොනක් කුසල බලනවා මේක උස්සන්න පුළුවන්. හැබැයි මුළු කොටේම ගන්න බෑ. ඉතින් ඒක කරන්නේ ආයෙක බිම තියලා කොටේ බර මෙච්චරයි කියලා දැනගෙන හොඳට අමුඩේ තද කරගෙන සුම්බරයක් හදාගෙන කර තියලා කොටේ උසල තල්ලු කරන තල්ලු කරන ගිහිල්ලා මැද අල්ල ගන්නවා. මැද අල්ලගෙන හුදුට කොන්ද නමල බර අරගෙන ගත්තට පස්සේ අරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න ඒ වගේ මේ භාවනා ජීවිතයට ආවට පස්සේ මේක පුළුවන්කමට කරන දෙයක් නෙවෙයි. සංසාරේ අපිට කවදාකවත් උදව් කරන්නේ මේ ගමන යන්න. පණ ගන්න අපේ හිතේ ඒකට අවශ්‍ය කරන ශක්තිය නැහැ. සමහරට කුසලයක් නැහැ. පිනක් නැහැ. නමුත් අර කුසල ඡන්දේ පහළ වෙලා තියෙනවා නම් මේක කවදාකවත් කවුරුත් වෙනුවෙන් මට කරලා දෙන්න දෙයක් නෙවෙයි. ඊටාම අනුකම්පාවෙන් ඉන්න සර්වජන් වහන්සේටවත් මං වෙනුවෙන් කළ හැක්කක් නැහැ. බෑ කියලා හිතියොත් කවදාක පටන් ගන්නෙත් නැහැ. එනිසා පුළුවන්කමට නෙවෙයි. එnde එnde එnde ශිල්පීය ක්‍රමයටමයි මේක ගෙනියන්න වෙන්නේ කියලා කෙරුවොත් ඒ ශිල්පය කවදාකවත් පොතක නැහැ. දෙන්න බෑ. ඒ මොකද මේ පරිසරයට අනුව ඒ කෘත්‍යයට අවශ්‍ය කරන ක්‍රම සහ විදියක් මේකේ තියෙනවා. ඒ වගේම ඊයේ කරපේ කාද වැඩකුත් නැහැ. හැබැයි ඒක වැඩක් නැහැ කියන්නේ. නැහැ කියන්න බෑ. ඒක තියෙනවා ඒ තැනට ගැලපෙන ස්ථානෝචිත ප්‍රඥාව කියලා එක සාමාන්‍යයෙන් සඳහන් කරලා තියෙනවා තන් වැසි නුවණ කියලා. ඒ නුවණ අර කොටේට කර ගහන්න නැතුව කවදාකවත් ලියන්නත් බෑ කියන්නත් බෑ කිව්වට තේරෙන්නේ නැහැ. අර වගේ කඩක් ගෙනිලා පුරුදු නැති මිනිස්සයාට මේක කියන්න ගියාම කියන්නේ මේවා නිකන් මිස්ටික්ස් මේවා මේ গুপ্ত දේවල් කියලා. කිසිම গুপ্তකමක් නැහැ. කර සීලා බැලුවට පස්සේ තේරෙනවා ඒකට ශිල්පීක මේක ගත්තට පස්සේ වැඩේට ආදින ගතියක් එනවා. ඒ වගේ ගමනකින් මිසක මේ කෙලස් කපන ගමන කරන්න බෑ. නිසා අත්‍තරම කියනවා පටන් ගන්නකොට ඒ ශක්තිය අපිට නැහැ. ඒකෙදි නිකන් මේ නිකන් ඒකට සමාන්තරව යන ඉන්දර්ශනයක් කියනවනම් ඔය දැනට තේරවාදයේ බොහොම ප්‍රසිද්ධයි ඔය මිලින්ද පඤ්ඤා කියන ප්‍රශ්නේ. මිලින්ද පඤ්ඤා කියන පොත සමහරවිට ඒක ත්‍රිවිධකේ ගානට දාලා සලකනවා දැන්. විසුද්ධි මාර්ගයේ මිලින්ද පඤ්ඤා වගේ වුණා. බුද්ධ දේශනා ගානට වගේ සලකනවා මොකද හරීම ප්‍රායෝගික කරුණු කියනවා. ඔබ සුද්ධ වශයෙන්ම මේ අට කතා පොත්. එතන තියෙන සාකච්ඡාව ඒ මිලිඳු රජු රෝයි නාගසේන හාමුදුරුවෝ යතර යන ප්‍රශ්නයක් තියෙන්නේ බිබිසු රජුරෝ කියන්නේ ග්‍රීක ජාතික රජ කෙනෙක්. ඒ රජුරෝ හරියට කැමති මිනිස්සුත් එක්ක ගහ බැනගෙන දිනන්න නෙමෙයි වාද කරන්න. ඒකේ දා පැවතිච්ච ග්‍රීක දර්ශනයේ ස්වභාවය. අද බෞද්ධ දර්ශනයේ මහායාන බුද්ධ ආගමේ කෙනෙක් එළියට එන්න, ඒ කියන්නේ දොරට වඩන්න අවුරුදු 9ක්ද 17ක්ද මන්දා වාද කරලා කරලා කරලා තමන් හා සමමට්ටමේ කෙනෙක් එක්ක ගහ බැන ගන්න මට්ටමට වාද කරන්න කියනවා. කරලා කරලා කරලා එන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි නම් එයා කවදාකවත් එළියට දාන්නේ නැහැ. එයා ධර්ම කතිකයක් කරන්නේ නැහැ. එචා වාදානුව බලනකොට අපි පටන් ගන්නකොටම පරාදයි. මොකද අපි ළඟ එහෙම තේරවාදී එහෙම පරවාද මතනය දුර්වලයි. ඒ තමයි පුද්ගල පඤ්ඤාති පොත ලියලා තියෙන්නේ ඒ පරවාද නගන කට්ටියගේ අදහස් ඔක්කොම උගන්වලා තියෙනවා. එළියට බැස්සොත් මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. ඒවා නිකන් වාදයේ සඳහා වෙන වාද. ඒවා දැනගෙන ඉන්නේ කියලා. නමුත් ඇත්තටම අපේ ක්‍රමයේ ඒක එච්චරම පුහුණු කරන්නේ. නමුත් අර මිලිඳු හාමුදුරුවෝ මිලිඳු මේ මිලිඳු රජුරෝ මිරණ්ඩා කියන අන්තිම දක්ෂයි. නමුත් මේ නාගසේන ස්වාමීන් වහන්සේ බණ භාවනා කරලා ඉස්සරහට එන එක ළඟ ගන්නවා. තමයි ළඟට එන ප්‍රශ්න විසඳන්න ගන්නවා. ඉතින් අර ආමතු රජුරෝ හැම පැත්තෙම ප්‍රශ්න දානවා. දාලා දාලා දානකොට මේ ආමතුරු ඒව මොනවක්වත් දන්නේ නැහැ. ඉදිරිපැත්තේ ප්‍රශ්න වර්තමාන වශයෙන් විසඳලා බලනකොට උත්තරය දෙනවා. මේ හොඳ ස්ථානෝච ප්‍රඥාවකුත් තියෙනවා. ඊට පස්සේ බිඳු හාමුදුර මේ මිලි රජුරෝ අහනවා අනාගතේන හාමුදුරන්ගෙන් දැන් ඔබ වහන්සේට මේ දැනුම මේ වැඩ කරගෙන යනකොට අහනාන ප්‍රශ්නවලට උත්තර දෙන්න කවදද මේ දැනුම ලැබුණේ කියලා. ඊට පස්සේ කියනවා මේ භාවනා කරනකොට මෙච්චර කාලයක් ගියාට පස්සේ මේ ප්‍රශ්න කියන දේවල් ඔක්කොම හිතෙන් හදාගන්න දේවල් ප්‍රශ්නේ වර්තමානයේ විසඳනකොට ප්‍රශ්නයක් නැතනේ. තියෙනවා නම් ඒ හදාගත්ත ප්‍රශ්නයක්. ඒක නිසා වර්තමානට ගන්න එක විතරයි කරන්න ඕන ප්‍රශ්නේ කරන්න ඕන. එන කොහොමද ඒ දැනුමා ඒක මන් දන්නේ. භාවනා කරගෙන යනකොට තමයි ඒක ඉන්නේ. මොකද හිත වර්තමානයේ පැහැදිලි නම් නිකන් උපමාවට කියනවනම් ඉදිකටක් කෙලින් කරගත්තට පස්සේ ඒගොල්ලෝ කොච්චර ආදායට වැල්ලියට දූවිලි දැම්මත් එකම කඳුලක්වත් මුදුනට හිටින්නේ නැහැ. වෙන්නේ තව තවත් ඉදිකට තියුණු වෙන එකයි. පැත්ත වැටුනොත් ඒ දාන දූවිලි වලින් අබෑට වලින් ඉදිකට වැහෙනවා. කෙලින් කරගත්තොත් වැඩන්නේ. වැහෙන්නේ නැහැ. ඒක තමයි මේ ශාන්ති කියන්නේ. ඒක නම් කියන්නේ නමුත් ඒ වගේ උත්තරයක් දෙනවා. ඒකට මේ මේ මිනිසු රජු අහනවා ඔබ වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ වගේ මට දැනුමක් එනවා මම මේක ගන්නවා කියන හැඟීමක් හෝ පරමාර්ථයක් තිබුණාද කියලා නාගදේවතුමා මයි ළඟ එහෙම තිබුණ නැහැ කියලා. දැන් කොහොමද මේක උනේ? උනේ මේකයි මම පුංචි කාලේ අම්මයි තාත්තයි දෙන පන්සල ගෙනත් දැම්මා. පන්සල් බාර දුන්නා මහාන කරාපන් කියලා. ඒ හාමුදුරුවෝ මට කිව්වේ මොකද්ද? මිසුළු අත ගන්න කිව්වා. පඩිකම් හොදන්න කිව්වා. සිවුරු හොදන්න කිව්වා. මම කෙරුවෙච්චල මම දන්නේ නැහැ. මම එනකොට මේ පැවිද්දා දන්නේ නැහැ. මේ ඔබ සම්බදාවක් දන්නේ නැහැ. මේ මහාන වෙන්නේ කෙලෙස් කපන්න කියලාවත් දන්නේ නැහැ. එච්චර ගමනක් තියෙනක මොනවක්ද දන්නේ. මට ඒ හාමුදුරුවෝ කිව්වේ මේ මේ කරපන්. ඉතින් මම මේක කරුවා. කිව්වා රසෝන සාමනීර බණ දහම් පොත කියලා දුන්නා. කිව්වා ඒකෙන් මෙලෝ ආටපාතයක් මම දන්නේ නැහැ. ඒකට පාඩම් කිව්වා, කට පාඩම් කිව්වා. කරන කරන යන උපසම්පද වේයන් කිව්වා වුණා. භාවනා කරපන් කිව්වා කියලා. කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි අඩු ගානේ මේ කොතෙන්ද මේ වැඩපිළිවෙල එල්ල වෙලා තියෙන්නේ කියලා දැනගන්න මට මෙච්චර කාලයක් ගියයි කියලා. එනේ අපි මේ කරන්නේ කුමන විදිය සටනක්ද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා නම් පටන් ගන්නෙදී පරමාර්ථ තේරම දැනගෙන ආවයි කියලා ඒක එච්චරම සත්‍යක් නෙවෙයි. ඒකෙන් හදන්න තියෙන කාරණාව තමයි ඒව නොදැනගත්තයි කියලා වැඩේට වැස්සට පාඩුවක් නැහැ කියලා මේ ගමනේ. ඔක්කොම પરමාර්ථ දැනගෙන මාර්ගෝපකරණ ලැහැත්ති කරන යුදයට ආයුධ ලැහැත්ති කරන අපු ගමනක් නැහැ. ඇත්තට මේ මංග සම්පූර්ණ සත්‍යයක් පටන් ගන්නෙදී එන්නම බෑ මූල ධර්මානුකූලව. පටන් ගන්නකොට තියෙන්නේ ඒ වෙයි යන්නම් වාලේ යන ගමනක් වාගේ. අම්මල තාත්තලා මේ හතර කේන්දරේ පාළු වෙච්ච ඉන්න මහාන කරා. මහාන කරුවා ආම්දුර දුන්නා. යුරෝද පං කිව්වා, බඩිකම් හොද පං කිව්වා. මිදුලට ගාබන් කිව්වා මල් පූජා කරපන් කිව්වා කරා. කරලා කරලා කියලා තමයි ආවේ කියලා. ඒක නිසා මේ නාගසේන රජුව බව පිළිගන්නවා. එච්චර දැනුමක් හෝ එච්චර දෙයක් මේක ලැබෙයි කියලා නැතිා පරමාර්ථවත් දැනගන්න වෙයි කියලා. ඒ නිසා හුඟක් කාලවට මගෙත් තිබුණා ගිහි කාලේ මේ භාවනා කරන්න ඉස්සලා මට හතර මොනවද කියන්නේ සාමාන්‍යයෙන් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ. ත්‍රිපිටකය පිළිබඳ දැනීමක් තියෙන්න ඕනේ. මේ වැඩ ඔක්කොම මේ ක්‍රමයට කරන හැටි දැනගන්න ඕනේ. වෙන විදිහට කියනවනම් මේ වෙදකම කරන්න කොඳුරු තෙල් කල 7යි 7යි තියෙන්න ඕනේ කියලා තමයි පටන් අරගන්නේ. ඒ කියන්නේ කවදාකවත් කරන මිනිහෙක් නෙවෙයි. ඒක කැතපට ගහනකොටම කීයකින් පොතේ කුරෙක් විතරයි. අපිට එහෙම මූලික අවශ්‍යතාවන් ඕනෙත් නැහැ. තිබුණයි කියලා වැඩි කියලා මම කියන්නේ ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. එව්ව නැහැ කියලා පතර ගහනවා නම් ඒක නෙමෙයි වීරවන්තයාගේ ලකුණ. එයා කරන්නේ මොකද්ද? ඇති තැනින් පටන් ගන්නවා. එන එන දේට මුහුණ දෙනකොට අපේ අම්මා අප්පාවත් ගුරුවරයෙක්වත් අපිවත් මුලින් හිතාගුණේ තැනකට යන්නේ. ඒ ගතිය නැතුව ඒ කියන්නේ එවැනි දුෂ්කරතාවයකට එවැනි අනතුරකට එවැනි සූදුවකට <clears throat> ලෑස්ති නැත්තම් මේ ගමනක් නැහැ. උගදෙනෙක් කියනවා ඊට කලින් <clears throat> රක්ෂණයක් අරගෙන එහෙම නැත්නම් අරසාවක් අරගෙන මේ සැලසුම් කරලා යන්න. ඒ කියන්නේ සක්කායදිට්ඨියමයි. මේක කිසි විදිහකට මේක තලාපරි කරගන්න නැතුව මෙහෙමම බාධාකින් තොරව යන්න හදනවයි කියලා කියන්නේ මේ වීර්ය කියන එක අඳුරන්නේත් නැහැ කෙලෙස් වල තියෙන මේ තටකපට භාවය කෙලෙස් වල තියෙන මේ වංචනික භාවය අඳුරන්නේත් නැහැ අපිට අවශ්‍ය කරලා තියෙන්නේ වර්තමානට මුහුණ දීමේ ශක්තිය විතරයි මේක තනි වචනයට දානවා නම් සූදානම් ශරීරය කියන එක විතරයි ඕන කරන්නේ මේකට ලෑස්තිලා යන් ඉස්සරහට එන එක මොනම වෙයිද කියන්න බෑ කොයි දේ ආවත් ලෑස්තියි ඒ නිසා ওই වීර්ය වගේ චෛතසිකය කියන අපි වලට ඉන්ද්‍රිය ධර්ම කියලානවා කියන්නේ. සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥා වගේ ධර්ම වලදී ඉන්ද්‍රිය ධර්ම. ඇත්තට මේ වදනා කුමක් කළ යුතුද? කොහොමද වැඩෙන්නේ? මේව වැඩෙනකොට දියුණු කරගන්නේ කොහොමද කියලා ආධුනිකයා මොනවක්වත් දන්නේ නැහැ. ඒ නිසා ඉතින් සද්ධාවෙන් තමයි බහින්නේ. නමුත් ඉස්සරහට යනකොට හැඟීමක් ඇති කරගන්න ඕනේ. මේ වගේ මේ ශ්‍රේෂ්ඨ වැඩකට බහිනකොට මේ වගේ උපකරණ නැතුව යුදෝපකරණ නැතුව මේ යුද්ධකට බහිනකොට ජීවිතයයි කයයි පුදන්න බලන්න යන්න ඒක මේ අටුවාචාරින් වහන්සේලා නම් කරලා තියෙන්නේ කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේදී. කාය පිළිබඳ හෝ ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් නෙවෙයි අනපේක්ෂාවක් පිටව ගන්නයි කියලා කියනවා. මේකෙදි මොනවා වුණත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා කාට හරි ගිහිල්ලා එන්නම් කියලා යන්න බෑ මේ ගමන. යන්නම් කියලා තමයි යන්න වෙන්නේ. මේ කරවලා ගෙදරින් එනකොට පවුලට කියලා එනවලු අඬක් ඇහුනොත් මම දිනු දුමක් නැග්ගොත් උන් දිනු රැයට කැම තියන්න එපයි කියලා. දුමක් එහෙම කිව්වොත් එහෙම ආය රැයට කැම තියන්න එපයි කියලා. මදුරුවත් ගෙදරින් එනකොට කියනවලු පවුලට චටස් කාලා රැද්දක් ආවොත් මට රැයට කියලා කැම තියන්න එපයි කියලා. ආය යන්න බලාගෙන නෙවෙයි ඉන්නේ. ඉතින් යෝගාවචරය උඟක් වෙලාවට පටන් ගන්නකොට එනවන්ට වැඩිය සැලසුම් කළ දෙන්නේ ආපහු යන එක තමයි. ඒ ඒ ඇති. ඒ වීර්ය නැතිකමේ ඇති. ඒව තමයි ඉස්ලාම් බලන්නේ. නමුත් ඉස්සරහට යනකොට යනකොට මේ වර්තමාන චිත්තක්ෂණේ එළඹ සිටීම අර කඩ කරගත්ත මිනිහා වැඩේ ඉවර කරලා මිසක ආය බිම තියන්නේ මොකද මේ මනුස්සයා දන්නවා මේක විමතියලා ගන්න ගියාම මහ වෙහෙසයි කියලා හතිය දාගෙන ඉවර කළම දාන්නේ. ආන්නේ වගේ මේ පග්ගහිත විරියේදී අපි කවමදාකවත් බලාපොරොත්තු වෙන විදියට කිසිසේත්ම කිසිම පැත්තක ඇදයක් කුදයක් මේ පදම නැති ගතිය මොකක්වත් නැතුව පුදුමාකාර විදියට මේක ඇතුලෙන් පිටතට පිටින් ඇතුලට පුදුම සංවිධානයක් හදි කරලා දෙනවා. ඉතින් අන්න ඒක නිසින්ින්ද වෙන්න නම් අපි ධර්මයට ඉඩ දෙන්න ඕනේ. අපේ සාමාන්‍ය දැනුමෙන් තර්කයට ඇඟිලි ගහන්න ගියාම මේ වීඩියෝ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ලොකු කැපකිරීමේ ශක්තියක් ඕනේ. ඒකට කියන්නේ කුසල ඡන්දය කියලා. කුසල ඡන්දය කියලා කියන්නේ පාවා දෙන්න ලෑස්ති. එහෙම නැත්නම් මේ එච්චර හොඳ වචනයක් නෙවෙයි. ජීවිතයත් එක්ක සූදු කෙලින්න ලෑස්ති. වැරදුනොත් වැරදිච්චව හරියොත් හරියව. ඒ නිසා කවුරුත් කිව්වට මේක ගිහිල්ලා බෑ. අම්මලා තාත්තලා කිව්වට ගියාට හරියන්නේ නැහැ. නැත්නම් එහෙම නැතුව වෙන ලාමක දෙයක් හිතන ගිහිල්ලා හරියන්නේ නැහැ. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ගමනක් මේකේ තියෙන්නේ. වැරදුනත් කමක් නැහැ මම මේ ගමන යනවා කියලා ඉදිරියට යන එකයි කරන්නේ. අන්නේ පග්ගහිත විරිය අවස්ථාව අපිට සාමාන්‍යයෙන් මේ හඳුල්ලා දෙන්න පුළුවන්. මේ සමත හෝ විපස්සනා භාවනාවක් කරනකොට මේ වීරියෙන් සතිය නැගිටවා සිටවා ගැනීම. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ප්‍රධානාංගය ගැන කතා කරනකොටත් ඉස්සල්ලාම තියෙන්නේ සද්ධාව. ඊගාවට වීර්යය ගැන කතා කරනවා. ඒ සද්ධාවෙන් වීර්යයට ගියා නම් වීර්යෙන් ඊගාටනේ සතිය තමයි. ඒක සාමාන්‍ය ආර්යශ්‍රේණික මාර්ගයේ ගත්තත් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන චෛසික තුනම වැටෙන්නේ සමාධි අංගවලට. ඒ වායාමයක් ඇති වුණාට පස්සේ ඒ කියන්නේ අපි ඉන්ද්‍රම් පිනවීමට ගන්න වායාමයක් නෙවෙයි නැත්තම් ලෞකික ආසාවල් පිළිගැනීම කරන වායාමයක් නෙවෙයි මේ ව්‍යායාමය අපි කරන්නේ ප්‍රධාන වශයෙන්ම සතිය ඇති කරගන්න. ඒ සතියෙන් තමයි ඒ කුසල් නොකිරීම අකුසල් නොකිරීම සහ කුසල් සිදු කිරීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. නමුත් දානයක් දෙනකොට එහෙම නැත්නම් සීලකදී වගේ මේක එච්චරම තියුණු වෙලා ප්‍රකට වෙලා පේන්නේ නැහැ. නමුත් භාවනාවක් කරනකොට සමත විපස්සනා භාවනා කරනකොට මේක හොඳට තේරුම් ගන්නත් ඕනේ තේරුම් ගැනීමත් ධර්මමය ලාභයක් විදිහට සිද්ධ වෙන්නත් පටන් ගන්නවා. ඒ සඳහා හැබැයි මේ ඒ පෙළ ගැස්ම සඳහා එකලස සඳහා නිතරම යෝගාවචරය මේ බණ ඇසීම සහ ධර්ම සාකච්ඡාව කියන දෙකෙන් අනුග්‍රහකට යුතුයි කියනවා. එහෙම නැති වුණොත් අපි අපි ගැන මේ අව탁සීලකටපත් කරගන්නවා. ධර්මයේ තියෙන නෛර්යානිකතිය මතුවෙන්නේ නැහැ. ඒක නිසා නිතර බණහමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ තමන් කරන වැඩේ නැවත නැවත කරන්න ඕනේ ප්‍රතිඵල ලැබීම පිළිබඳව අපේක්ෂාවකින් තොරව. ඒ බුදුම ස්වාමීන් වහන්සේගේ වචනෙම කියනවා නම් උන්වහන්සේ කියන්නේ හේතු සම්පාදනය ගැන වග කියන්නේ ඵල අපේක්ෂාව තියාගන්න එපා. ඵල අපේක්ෂාව කියලා කියන්නේ හිත මන්දෝත්සහය කරන දෙයක්. මේ ඵල අපේක්ෂාව කියන එක එන එකක්. ස්වභාවයෙන් එන එකක්. නමුත් ඒක පිළිබඳව උනන්දු කරවන්න එපා. හේතු සම්පාදනය කරන්න. ඒක නිසා අපි භාවනා කරනකොට අරමුණට හිත තියෙනකොට ඒ අරමුණට හිත යෑමෙන් අරමුණට හිත සත්‍යමත්ව කිමිදීමෙන් අපිට ලැබෙන කිසිම ලෞකික ලාභයක් නැහැ. ඒ වෙනුවට අපේ හිත කියන්නේ ඔයිට වැඩිය කොච්චර හොඳද රූප බලන එක, ශබ්දාහන එක, ගන්ධ රස බලන එක, පහස ලබන එක කියලා ඒ වහවහ ප්‍රතිඵල ලැබිය හැකි ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ආමිෂයට අදින්න හදනවා. නමුත් අපි අර ගැඹුරු ගමනක් ගැන කල්පනා කරලා එහෙම නැති මධ්‍යස්ථ අරමුණකට අපි කියනවා ආස්වාද ප්‍රසවාසයේට හිත තියෙනකොට ස්වභාවයෙන් යන්නේ ඒක ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ස්වභාවයෙන් යන්නේ මොකටද? හිතවිලි වලට, ශබ්ද වලට, එහෙම නැත්නම් මේ වේදනාවලට. නමුත් අපි නැවත නැවතත් නැවත නැවතත් යොදවන එක උත්සාහ කිරීම තමයි වීර්ය ලක්ෂණ වශයෙන් පෙන්වන උත්සාහ ලක්ෂණ විරියක් කියලා කියනවා. හිත ස්වභාවයෙන් ගන්න දෙයක්ුත් නෙවෙයි අගවචනාංශයේ කිව්ව නිසා අපි මූල ධර්ම වශයෙන් පිළිගත්ත නිසා අදාහගත්ත නිසා අර මුන්නට හිත යොදවනවා නැවත නැවත නැවත නැවත කරනවා කරනකොට විශේෂයෙන්ම වෙන දේ තමයි අපි වැරදෙනවයි කියලා හිතමු හිතවිලි නිසා, වේදනාව නිසා, සද්ද නිසා වැරදුනොත් මේ සතිය කියන එක පිළිහිටවා ගන්න බැරි දෙයක්. ඒක නිකන් ආහසේ මාළිගා හදන්න හදනවා වගේ වැඩක් වගේ තේරෙනවා. ඒ තරම්ම හිත <clears throat> නිවරණ නිසා වැටෙනවා. සද්ද නිසා, වේදන නිසා, හිතවිලි නිසා ඒක සාමාන්‍යයෙන් කියන්නේ කැලෙන් අල්ලගෙන ආපු කොළුමී හරකෙක්, වල්මී හරකෙක් ගම්මැද්දේ කණුවක් හිටවලා බැඳාම ඒ මී හරක කවදාකවත් කැමති නැහැ. උට පුළුවන් කමක් නැහැ හිත එකලස් කරගන්න. ඌ බලන්නෙම වරමන්ද කඩාගෙන කණුවක් බිඳගෙන ඌගේ අර පුරුදු වනචාරී ජීවිතයට යන්නේ. ඒ වගේ තමයි සතිය නාහපෝ සතිය පුරුදු කරපු නැති අති ආනිසංස දන්නේ නැති හිත අර කුළුමී හරක වගේ යන්නෙම ඉන්ද්‍රිය ගෝචර හැපේට. නමුත් අපි නැවත නැවත උත්සාහ කරනකොට මේක යම් යම් කීකරුකම් එනවා. ඒ කීකරුණු වෙලා ඉක්මනට මට සතිය පිටන්ට ඕන සමාධිය පිටන්ට ඕන කියලා අමතර අපේක්ෂාවක් හැම යෝගාවචරයක් තුළම තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම සුන් වෙන විදිහ බලාපොරොත්තු වෙනවා. කිසිම කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන විදිහට සතිය පිහිට ගන්න, සමාධිය පිහිට ගන්න බෑ. ඒක සඳහා කාටරි හැකියාවක් තියෙනවා නම් හොඳම නිදර්ශනය තමයි අපි මේ ගෞතම සරුවච්චන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා දාන දානං සීලංචනේ කම්මං ආදී වශයෙන් දස පාරමීම පුරලා මේ ආත්මේ ගිහිගේ හැරලා අවුරුදු 6ක් විඳපු දුක් දුෂ්කර ක්‍රියා දිහා බලනකොට අපි එකෙන් තව 16 එකක්වත් විඳලා නැහැ. අච්චර පිං ඇති. එහෙම නැත්නම් කියනවා නම් පස්චිම භාවිකයා. මේ ආත්මයේ සවහන වෙනවා රහත් වෙනවා බුදු වෙන කෙනා. නොවිඳිනා දුක් විඳලා තියෙනවා. කිසිම තැනක උන්වහන්සේත් එක තනකලා අපිට කියන්න බෑ මේ දුක මේ සර්වචනාංශ බුදු වෙන්න ඉස්ලා විඳ නැහැ කියලා. ඒ මොකද ඒ පරණ තියෙනවා තමයි පින තියෙනවා තමයි. නමුත් මේ පින මතුවෙන්න නම් අපරිමිතව උත්සාහ කරන්න ඕන සාහසික උත්සාහ කරන්න ඕන. නැත්තම් අපි ගෙන ආපු පින මතුවෙන්නේ නැහැ. නිසා වීරියේ තියෙන්නේ බරබහ තබන්නේ ගත්ත එක උත්සාහ ලක්කනා කියලා දිගටම අරගෙන යන්නේ. ඉතින් එතකොට හිත මොකද කරන්නේ? එක්ක ඇවිස්සෙන පැත්තට යනවා. ඒක අධික වීර්යයට යට වෙනවා. එතන වීර්ය අඩු වීම නිසා කුසීත වෙනවා. මේ දෙකේදිම බර දැරීමේ ශක්තිය නැති වෙලා යනවා. විසිරී ගියොත් ඊළපතක කූරු ටික විසිරලා ගියා වගේ ඒකේ ගොනුව නැති වෙනවා. නිදිමත වෙන්නොත් කුසීත වුණොත් වැක්කරෙන්න ගන්නවා. එතකොට ඒකට බරක් අල්ලන්න බැරි වෙනවා. ඉතින් අපි නැවත නැවතත් වීඩියෝ කරනවා කියලා කියන්නේ ඒකට උපස්තම්භනයක් දෙන එක. දැන් සාමාන්‍යයෙන් කියන්නේ කන්දක හිලක වපු කෙසෙල් ගහක්. ඒ කෙසෙල් ගහේ කන වැඩිගෙන එනකොට කනේ බර වෙන්න වෙන්න කඩන වැඩිනවා. කඩන වැඩිච්චාම ගිල ඇනෙන්නම කෙහෙල් කනමයි. නාස්ති වෙනවා. එතකොට මේ පැත්තේ ඉන්න ගොවියෝ කරන්නේ ඒකට කරුවක් ගන්නවා. කචිරි බැඳලා උණ ගස් ටිකක් තියලා කරුවක් ගන්නවා. ඒකට උපස්තම්භනයක් දෙනවා. එහෙම නැතුව කේල් ගහට විශේෂයෙන්ම හෙලේ හැදෙන කේල් ගහට මේ කණේ බර ගන්න බෑ. අනිත් වගේ උපස්තම්බන කෘත්‍යය හැම වෙලාවෙම මතක තියානින්න ඕනේ. මේ භාවනා කරගෙන යනකොට කොයි වෙලාවෙ නිතර වෙනවද නැ කොයි වෙලාවෙ හිත විශ්වෙනවද නැ වීදියේ ඒ සමබර භාවය නැහැ. අන්නේ වෙලාවට ඒක උපස්තම්බනයක් කරන් දෙන එක. මේ වෙන විදිහට කියනවනම් දැන් මට වෙලා තියෙන විනිදි මතය මට වෙලා තියෙන්නේ දැන් හිත අවිස්සන ගතිය කියලා හොඳට තේරුම් අරගෙන අවිස්සන ගතිය තියෙනවා නම් වීර්ය අඩු කරන වැඩකටත් නිදිමත තියෙනවා නම් වීර්ය වැඩි කරන වැඩවලටත් යොදවන්න කියනවා. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් මේ කරන රෝග නිర్ణයේදී ප්‍රතිකර්ම වශයෙන් කියන්නේ නිදිමත ගතිය වැඩි නම් පුළුවන් තරම් සක්මන් භාවනා කරන්න වීර්ය නැගිටව ගන්න. අවිෂෙන ගතිය තියෙනවා නම් පරියන්කේ දිගට කරන්න කියන්නේ දවසේ පරියන්ක ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒ සීතල ඉරියව් දෙන්න ඕන. උනන්දු කරවන්න ඕන නම් සක්මන් භාවනා කෙරෙන්න ඕන. සමහරෙකුට මේක උඟක් කලාසුකින් තමයි කතා කරන්න අවස්ථාවක් හම් වෙන්නේ. නමුත් වළංගු ක්‍රමයක් මේ නිදිමත ප්‍රශ්නයක් නම් හිතගෙන කරත හැකි භාවනාව. අර සක්මන කෙලවරට ගිහිල්ලා නැත්නම් සක්මන පටන් ගන්නකොට අපි හිතගෙන ඒ සක්මනේ හිතගෙන ඉන්න ඉරියව්ව මම දැන් මෙතන හිතගෙන ඉන්නවා කියලා ගන්න එකලසක් <coughs> සමානලාට මතක් කරනවා. අන්නේ ඒ එකලස අරගෙන දිගටම හිටගෙන ඉන්න ඉරියව්වේ භාවනා කරනවා. මගේ ජීවිතේ මම දෙන්නේ කොට හම්බෙලා තියෙනවා. <coughs> ඒගොල්ලන්ට හරි ප්‍රශ්නේ තියෙන්නේ මේක දකින්න අය හැක උපදවන එක. නැත්තම් කියනවා පැය එකම විතර පැන්නට පස්සේ මේක මේ ඉටිපන්දමක් පිටිකට හේතු කරලා තිබ්බා වගේ ඒක ඇඟේ ඉරියව්ව සම්පූර්ණයෙන්ම යා ගන්නවලු. ගතපස්සේ ඕන වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් කියලා. කවදාකවත් නිදිමත එන්නේ නැහැ. නිදිමත එන්න බෑ මොකද ඒ ඉරියව්වට එන්න බෑ. අන්නේ විදිහට මේ උපස්තම්බණය අර වැටිගෙන යන හිත නැගිට්ටුව තබා ගැනීම තමයි යෝගාවචරයේ දක්ෂකම වෙන්න තියෙන්නේ. මේක එන්න එපයි කියලා. ඒ කියන්නේ හිත විසිරෙන්න එපා. හිත කුසීත වෙන්න එන්න එපයි කියන්නේ අයිතියක් අපිට නැහැ. කෙලෙස් වල ස්වභාවය තමයි. ඇත්තට මෙතන තියෙන්නේ මේ වීරිය සහ සමාධිය කියන චෛතසික දෙක අතර සමබර භාවයේ ඒ නිසා වීර්ය සමවගෙන යෑම ඒකට මේ තදුපග විරිය වාහනතා කියලා. අතුව ජන්වාගල මේකට කතා කරලා තියෙනවා. ඒ කියනවා භාවනාවේදී හිතක් භාවනා හිත එහෙම නැත්නම් මානසිකාරය සෞඛ්‍ය සම්පන්න වෙනවනම් හරියනවනම් ඒ හිත කාලයේ වශයෙන් අතීතය අසුරු කරන්නේත් නැහැ අනාගතය අසුරු කරන්නේත් නැහැ අතීතයට ගිය හිතක තියෙන පශ්චාත්තාපය දැනගෙන අනාගතය අසුරු කරන හිතේ තියෙන කම්පන විකම්පන ගතිය දැනගෙන මදහත් හිත පවත්නවා කාලේ වශයෙන් අතීතානුදාවනං චිත්තං වික්ඛෝපානපතිතං සමාධිස පරිපන්තෝ අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා අතීතයට ගියොත් පසුතැවිල්ල සමාධිය කරන අරමුණ ගිලිනවා අනාගතයට ගියොත් කම්පණය තිගැස්ම සිලිලාරේ කුතුහලය සමාධිය කැයනවා මේ දෙකම මාලාකාරවල වර්තමාන හිත පවත්වනවා එහෙම නැත්නම් අරමුණ කෙරෙහි රාග හැඟීමක් පහළ වෙන්න පුළුවන් ආසාවක් ඒක හුඟක් වෙලාට වෙන්නේ භාවනා කරනකොට ආලෝකයක් පහළ වෙනවා ප්‍රීතියක් පහළ වෙනවා පස්සද්ධියක් පහළ වෙනවා උපේක්ෂාවක් පහළ වෙනවා එතකොට අන්නර පෙන්වන දේවල් වලට ආස කරලා අරමුණ පාවා දෙනවා එතකොටත් මේ රාග අනුසේ වැඩ කරලා අපි නොමකට හරවනවා. ඒ නැත්නම් ද්වේෂය පහළ වෙනවා. අරමුණ නොපෙනිය. කොච්චර මෙනෙහි කරුවත් පේන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ? ඉතින් එතකොට සැක උපදවන. එහෙම නැත්නම් ද්වේෂ අනුසයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. මේ දෙකම තේරුම් ගන්න ඕන. අරමුණට අරමුණ නෙවෙයි ඇත්තම කියනවා නම් අරමුණ නිසා පහළ වෙන මේ නිමිති වලට හොඳ දේවල් වලට හිත ආස කරන්න දෙන්නත් එපා. නරකක් වෙනකොට හිත ද්වේෂ කරන්න දෙන්නත් එපා. ඒ වගේම හිත චෛතසික ශක්ති කලි කෙලින්ම සම්බන්ධ වෙලා තින්නේ කායික ශක්ති මතින්. ඒකයි අර ප්‍රධානියංග වල දෙවෙනි එකේදී කතා කරලා තියෙන්නේ අප්පා බාදෝ හොති අප්පා තංකෝ හෝ කියලා කය මනස දෙක හොඳ සෞඛ්‍ය වටකම තියෙනවා. නැත්තම් චෛතසික වීර්යය එන්නේ නැහැ. කයේ දුර්ලකම් නිදි මත ගතිය තියෙනවා නම් හිත ඉබේම කුසීත වෙනවා සීතල වෙනවා. එතකොට අරමුණෙන් පිටපයින්. අධික බලාපොරොත්තු ඇතුව මම මේ පරියන්කදී මේ රිට්‍රීට් එකේදීම මෙහෙදිම මේ වැඩේ කරගන්න ඕනෑ කියලා දැඩිව ගත්තොත් ඒත් හිත ඇවිස්සෙනවා. මෙන්න මේ දෙක නැතුව මේ දැඩිව හිත ගැනීම හෝ කුසීත බව නැතුව රාගයට හොදෝ සිටිට දෙන්නේ නැතුව අතීතනාගත නැතු වුණොත් ඒ හිත කියනවා වර්තමාන උනායි කියලා. අන්නේ හිත මේ ගත්ත එකලස මේක තනි වචනෙන් කියනවනම් දැන් මූණට මූණ දාලා අරමුණ තියෙන වෙලාව. මෙන්න මේ ගත්ත එකලස දිගට ගෙනියන්න ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා කියලා හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන. දැන් ඔක්කොම හරි කියලා වීර්ය බහතබල බෑ. වීර්ය සමාජය දෙක අතර අර කද්දන්න කරගහගෙන යන මිනිහා ඉස්සරහට අඩි පස්සට අඩි පොඩ්ඩක් ගියොත් කද්දන්න හැම වෙලාවෙම උඩ පැන පැනට තමයි හිටින්නේ. හැබැයි හැන පණින හැම වෙලාවෙදිම හරියට මැදටම කර දෙන්න ඕනේ. ඒක තමයි කද්දන්න දුවන්නේ ඉස්සරහට කද යන්නේ ඉස්සරහට. ඒ වගේ මේ සමාධිය සහ විහිතිය දෙක අතර පුදුමාකාර සමවර භාවයක් එනවා. ඒක භාවනා ඉස්සරහට යන්න යන්න සියුම් භාවය වැඩි වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර සමබර භාවයක් ගන්න ඕනේ. මේ සම්බර භාවය නැති වුණොත් ප්‍රඥාව ඉස්සර වුණොත් ඉතින් කල්පනා කරන්න හදනවා මේ තියෙන්නේ දිබ්බචක් මේ තියෙන්නේ මොනවද මේ නාම රූප පරිච්ඡේද ඥානේද එහෙම නැත්නම් පච්ච පරිග්‍රහ ඥානේද එහෙම නැත්නම් මේ සමතේද මේ විපස්සනාවද ඉතින් අර එනේ එනේ එනේ චිත්තක්ෂණය අර හරක් බවල්ට කාලා රැයට වමාරලා කන්නේ අන්න වගේ එන එක වමාර වමාර කන්න පටන් ගන්නවා ඉතින් ඒක හරි අර ධන්න සූත්‍රත් එක්ක හොඳට ගැලපිලා යනවා එතකොට නම් හිතෙනවා හා අද නම් වැඩේ හරි කියලා නමුත් දන්නේ නැහැ අරමුණ ගිහිලා ඕනෑම ප්‍රඥාව විස්තර වෙනවා මේ ප්‍රඥාව හැම වෙලාවකම පොතේ දෙනවා නැත්තම් මේ අන්වේ ඥානයක් අර ප්‍රත්‍යක්ෂය හැරෙනවා. එතන සද්ධාව මතුවෙනවා. සද්ධාව මතුවෙච්චාම ඉතින් කල්පනා කරනවා අනේ මේ කමටහන් දීපු හාමුදුරන්ට නැත්තම් මට උදව් කරපෙන්නාට මට මේක උදව්වක් කරන්න නැත්තම් එහෙම නැත්තම් මට මේ වෙලාවේදී නැතුණට අම්මට අප්පට උදව් කරන්න නැත්තම් ගුරුවරයෙකුට මේක කියලා දෙන්න නැත්තම් කියලා අර සද්ධාව වැඩිකම නිසා ඒත් අර ශිල්පය අමතක වෙනවා. ඒ නිසා මෙතෙන්දී යෝගාවචරයට අවශ්‍ය වෙනවා ඉන්ද්‍රිය ධර්ම අතර සමත්ත භාවයක් ඇති කරගන්න. ඒකට අනුව මේ සමත්ත භාවයේ අනුව වීර්ය පවත්වනවායි කියන එක. තමයි පග්ගහිත විරිය කියලා කියන්නේ ගත්ත දේ අතන ඇර යන එක. තදුපක විරිය වාහන වාහනටේන සම්පහන්සනා කියලා ඒට ගැළපෙන්නා වූ වීරිය අර ආරම්භ වීර්ය වගේ දැඩි එකක් නෙවෙයි. බොහෝම සියුම් උපමාවක් කියනවා නම් පීයක් ගලේ ගහන මිනිස්සෙක් ඒ මුලදී පීය හොද්දට බර දාලා අර තියෙන වහරල කොට ලියන්න මලකඩ කඩලා යන්න ගහනවා. ගහලා ගහලා ගහලා ගහලා දැන් පීරක් ගා මේ නියනක් ගන්න මිනිස්සෙක් වගේ නම් කරන්නේ ඊට පස්සේ තෙල් ගලේ අල්ලනවා. පීය කරන්නේ ඒ ගලේම අන්තිමට අර හදාගත්ත දැල්ල පී දැල්ල තුවාල කරගන්න තෙද සියුම දෙසරත් තුන් සැරයක් මදිනවා. ඒකෙන් තමයි අර තියුණු කියපය ගන්න. අන්නේ තියුණුකම ගන්න වෙලාවේදී ගොරෝසුවට කෙරුවොත් ඒ ඇති කරගත්ත දැල්ල පිය දැල්ල තියුණු භාවය බාධා වෙනවා. ඒ නිසා අන්තිමට අතහරින්න ඉස්සලා බොහෝම මෘදුව අත සුකනමේ බාටපත් කරලා ඒ ගලේ දෙසරයක් විතර අතුල්ලනවා. සාමාන්‍යයෙන් ගන් තෙල් තෙල් ගලේ අල්ලනවා කියනවා. ඒකෙදී පොඩ්ඩක්වත් ඒ දැල්ල වදින්න දෙන්නේ බොහෝම ආරසාකාරීව අන්තිමට අතුල්ලනවා. අනිත් වගේ වීදියේ වැඩ ඉවර වෙගෙන එනකොට පුදුමාකාර සම්බර භාවයකට යන්න ඕනේ. අන්න ඒක කරගන්න එක කවදාහකවත් ගුරු උපදේශකින් ගන්න බෑ. මොකද කොයි වෙලාවෙ මේක මතුවෙනවද දන්නේ නැහැ. ඉතින් මතුවෙන වෙලාවේදී අපි හිතුවත් පරියන්කයේ පැය භාගයක් හමාරක් විනාඩි 45ක් පහුවෙලා නම් අපිට මේක තේරුණත් කරන තරම් කායික ශක්තිය නැහැ. ඒ නිසා චෛතසික ශක්තියක් නැහැ. මෙතන කියන්නේ කායික වීර්යය සහ චෛතසික වීර්යය. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ දැන් දවසක මෙහි භාවනා කරනකොට අපි පැය 4ක් 5ක් විතර වගේ පරියන්ක කරනවා. සක්මන් වලටත් ඒ වගේ වෙලාවක් එනවා. මේම කරාට ඇත්තටම මේ දවසේ වැඩියෙන්ම yaadena පරියන්කේ හරියන පරියන්කේ මොකද්ද කියලා බලලා යෝගාවචරය දැනගන්න ඕන අන්න එතෙන්දි තමයි අපි අද අර වෙනදාට බෑ ගන්න බැරි තරම් ගැඹුරට බහින වෙලාව. නිසා ඒකට හොඳට සක්මන් කරලා ඒ අවශ්‍ය කරන විදිහට නානවනන් නාලා ඒ වැසිකිලි කැසිකිලි කරලා වතුර බීලා සූදානම් වෙලා ඉන්න ඕන. සූදානම් වෙලා ඇවිල්ලා ඒ හොඳට චෛතික ශක්ති කායික ශක්ති තියෙද්දිම අරමුණ හොඳට කීකරු කරගෙන අර ඊටාම සියුම්ම ඉදිරියට ගෙන යන වෙලාව හොඳ උනන්දුවකින් හොඳ සිලිලාරකින් කරගත්තොත් ඒ පුද්ගලයාට අර වැටි වැටි යනකොට ඇති වෙන මන්දෝත්සාහයකම අදිෂ්ඨාන ශක්තිය කැඩීම වෙනුවට මේකේ කලාව අහුවෙන්න පටන් ගන්නවා ඒකේ ශිල්පයක් තියෙනවා. අන්නේ ශිල්පය අහුවෙනකොට හිතෙනවා පුදුම විදිහට ඇස් දෙකවත් අරින්න නැතුව මොන්නම දෙයකට හොල්ලන්න නැතුව මේ ගත්ත එකලස ගෙනියන්න ඕනෑ කියන විදිහේ ඒ ඒක කියන්නේ මෙහෙමයි ඒ විදිහට වීරියක් ඇති වෙනකොට ඒ වීරිය ආපස්සට ගිහිල්ලා අර ඉඳගන්න මුල් වෙච්ච සද්ධාව ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාවක් බාටපත් කරනවා වැරදිලා හරි මේ කරපු වැඩේ හොඳයි. මට හැම පරියන්කෙම හරි ගියේ නැතුවට මෙහෙම හරියන පරියන්ක එනවා. අනික් කියුවයිද වෙලා තියෙන එකලස නැතිකම, සමබර භාවයේ නැතිකම. දැන් සමබර භාවය ආවනම් මට ඒ කියන්නේ පින තියෙනවා. කියලා තමන්ම කලින් ආයෝජනය කරපු ඒ ශ්‍රද්ධාව හරියට නැගිටවලා දෙනවා. ඒ වගේම වීර්ය ආරද්ධ විරිය නෙවෙයි දැන් තියෙන පග්ගහිත විරිය මම මේක දිගට ගෙනියන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් කියනවා කෑම වේලක් නැති වුණත් ගමනක් විමනක් නැති වුණත් මේ ගත්ත එක අරගෙන යන්න ආගම සාමාන්‍ය සර්වඥාන්සේ පවා කියලා සඳහන් කරලා තියෙනවා එහෙම වෙලාවට මම ආවත් මට කරන ගෞරවයක් වශයෙන් නැගිටිනවයි කියන එක නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ මට කරන ගෞරවය තමයි ওই වීර්ය දිගට පවත්වන්නේ කියලා ඒක සාමාන්‍යයෙන් හිතකට අපිට හිතන්න අමාරුයි මොකද හිතෙන්නේ මේ වෙලාවට ඒ ආචාර ධර්ම කෙරෙන්න ඕන කියලා. මට මතකයි එක දවසක් ඒ ලොකු සාහිණියට අමාරු වෙන වෙලාවේදී මම උපත්තායකව හිටියේ. ඉතින් අපිට ඒ ලොකු සාංශ බන්න දොස්තර මහත්තයා ඉන්නම් කියලා කිව්වා. ඈත බොහොම සද්ධාන්ත මනුස්සයා කොළඹ ඉඳලා එනවා. ඉතින් එයා සෙනසුරාදා ඉන්නම් කියලා දෙවුණා. මම ඉතින් තා පරියංගයට ගියේ නෑ හිටියා. අනේ මනුස්සයා ආවේ නෑ. ඊට පස්සේ පණිවිඩයකුත් නැහැ. මම සැකෙන් වගේ ඉරිදා පරියන්කට ගියා. ගිහිල්ලා අවිල්ලා යනකොට ලොකු සංස්කෘත දොස්තර මහත්තයාව ඔන්නේ පොතේ දීලා ඇති මේ කරන්න තියෙන ටික දේවල් කියලා. ඇත්තට මට ඒ වෙලාවේ හිත තරහම තමයි එහෙනම් මෙච්චර මං කරන එකේ මට මේ දොස්තර මහත්තයා අපිලා කිව්වේ නෑ මොකද මමයි දන්නේ මේ බෙහෙත් ටිකයි උපස්ථානෙයි අහගන්න ඕනේ මම දන්නේ. ලොකු සංස්කෘත මොනවාක්වත් අහන්නේ නෑ. ඒක ඇහුවේ නැත්නම් දොස්තර මහත්තයා කියන්නේත් නැහැ. ඉතින් මොනවා කියන්න විදිහ ගොඩනැ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මම කිව්වා මේ මට වෙන පොඩි වැඩ තියෙද්දි සමහරලාට පරියන්කේදී ඇවිල්ලා කනට කරලා කියනවා මෙච්චර වටිනාකමක් තියෙද්දි මේ වැඩේදි මට කවුරක් කියන්න ආවේ නැහැ නේ කියලා නිකන් ආඩපාලියක් කියනවා වගේ. ඒක පාරට මගේ කියුණා මගේ අතින්. ඊට පස්සේ ලොකු සාංශ කියනවා භාවනා කරනකොට සරුවඥන් වහන්සේ වැඩියත් බාධා කරන්න එපයි කියලා මට කියලා තියලා තියෙන්නේ. ඒ නිසා මේ නම හිත නරක කරගන්න ඕනේ. දොස්තර මහත්තයාගේ වැඩේ හරි එහෙම වෙලාවක මෙව පුංචි කාරණා කියලා. يعني මට භාවනා හරි ගිහිල්ලා නෙවෙයි. නමුත් භාවනා හිතපු නිසා ඒකට කරන ගෞරවය. ඊට වැඩිය හුඟක් වෙනස්. Tamanට තේරෙනවා නම් දැන් මේ වෙනද පැහැපුණු ගානට බහිනවයි කියලා. එහෙම නැත්නම් yaadෙනවයි කියලා අය මොන්නම දෙයකටවත් අපි ඒක හෙටත් මේක කරන්න පුළුවන් වෙයි. ඊගා පරිණතත් එන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. නමුත් ඒ එකලස වෙනයි. අන්න එතනදී මේක අරගෙන යන්න නම් ඒ යෝගාවචරය අතුර කාය ජීවිත নিরপেক্ষ භාවය දිගට පවතින්න ඕනේ. ඒ මොකද මේ එකලස ඒ ගත්ත ගැම්ම ඒක ධර්මතාවයක් මිස මටයි දෙයක්ුත් නෙවෙයි කාටවත් දෙන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා යෝගාචරය මෙතෙන්දි පැහැදිලිවම අවස්ථාවාදීක් වෙන්න වෙනවා. මෙන්න මේ අවස්ථාව ගණ්ඩයි අබිනිෂ්ක්‍මණය කරන්නේ. ඒකයි මේ තාම වටිනා වූ නැත්තම් මහත් වූ හෝවා කුඩා වූ ඒවා ඥාති පරිවර්තය අපි අතහැරලා දානවා. ඥාය පිළිසත් අතහැරලා දාන්නේ ඕකටයි. මහත් වූ ඒවා කුඩා වූ ඒවා වස්තු පරිභෝග පරිවර්තයේ භෝග පරිවර්තය අතහරින්නේ ඒ වගේ එන ආමන්ත්‍රණ ඕනේ නැහැ. අපිට අවශ්‍ය ස්වෛරී භාවයයි දිගට යන්නේ ඒකයි. ඉතින් දා වරක සිද්ධ වෙනවා කවුරු මොනවා කරගත්තත් තරහ වුණත් කරන්න දෙයක් නැහැ. දිගට අරගෙන යන්න ඕනේ කියලා. ඒ කග්ගවිසාන සූත්‍රයේදීක ගාථාවක් තියෙනවා. ආමන්තනා හෝති සහාය මැද්දේ ගමනේ නිසින්නේ තානේ චාරිකාය. අනබිචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ කියලා. ඒක කියවෙන්නේ පිරිසක් එක්ක ඉන්නකොට සභාවක ඉන්නකොට හරියට ආමන්ත්‍රණය. අනේ අර්ක කරන්න මේක කරන්න අරෙහියන් මෙහියන් හරියට හිටගෙන ඉන්නකොටත් කතා කරලා කියනවලු. ඉඳගෙන ඉන්නකොටත් කතා කරලා කියනවලු. නිදාගෙන ඉන්නකොටත් කතා කරලා කියනවා. හැම ඉරියව්වකම කතා කරලා කියනවා. ඒ තමයි අපේ තියෙන ඇයි හොඳයි ගමනේ නිසින්නේ තානේ චාරිකාය. ගමන් කරමින් ඉඳද්දිත් ඉඳගෙන ඉඳද්දිත් හිටගෙන ඉඳද්දිත් නිදාගෙන ඉඳද්දිත් කියනවා. මේක අලි වාතයක් අලි ඉතිකක් වගේ. විශේෂයෙන්ම භාවනා කරනකොට. ඒක නිසා ඒ ගාථාවේ සඳහන් කර තිනවා අනබිච්චිතං. අනේ මේ වෙලාවට මතක තරහ නොවීම පිණිස. ඒ මනුස්සය ඇවිල්ලා කියන්නේ විශේෂ අවශ්‍යතාවකට තමයි ඒ යාගේ උමනාව. නමුත් Tamange පැත්තෙන් බලනකොට මේ ඔක්කොම දමලා ගහලා ආවේ මේකට නෙවෙයි. අනබිච්චිතං සේරිතං මගේ ස්වෛරී භාවයේ පතලා. අනබිච්චිතං සේරිතං පෙක්කමානෝ මට ඕනේ කරන්න ආවේ ගැටුමකින්තරව අභ්‍යවකාශය යන අභ්‍යවකාශ යානයක් වගේ ගැටෙන්න මොකක්වත් නැති ගමනක් යන්න නම් සුවයිදී භාවය ඕනනම් මට කඟ වේනගේ තනි අඟ වගේ හැසිරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕනේ නෑ දෙන්නේක්. ඕනෙම සතෙකුට අන් දෙකක් තියෙනවා. ඒ තමයි ලෝක ස්වභාවය. තනි අඟ තියෙන කඟ වේනට විතරයි. ඒකෙන් දමලා ගැහුවොත් ගහක් උන පලාගෙනලු යන්නේ. ඌ හැරෙන් ඇట్లా යන්නේ නැතිලු. ඉතින් මම අර රස්සාව කරන කාලේ ඕක මගේ දොරේ ගහගෙන තිබ්බා. මේ කාටත් පේන්නේ. ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා මොකද්ද මේක ලියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වලු ඔය අංග දෙක වෙයි කියලා හිතන්න දැනකට. ඔක්කොමලා හිතන් හිටියේ දෙක වෙයි කියලා නම හුනේ නැහැ. කොහොම හරි මම බේරුවා. ඒක නිසා අද මොන කවුරු කැසත් කවුරු නැතුවත් පුළුවන් ප්‍රමාණයක උදව් කරනවා. හැබැයි මම දන්නවා කාටවත් වග වෙන්නවක්වත් කාගවත් බබල නලවන්නවත් නෙවෙයි මම පැවිදුනේ. ගත්ත අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක මම හිතනවා විශාල කුසල ශක්තියක් කියලා. ඒතර කරුණාවෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි ප්‍රඥාවට අහු වෙනවා. ඒ ප්‍රඥාවට අහු වෙනකොට අවස්ථාව ගත්තොත් වීර්ය දියුණු තුන වෙනවා. පක්කහිත වීර්යයක් බාටපත් වෙනවා. තේරෙන්න පටන් ගන්නවා මේක අනිවාර්ය කැපකිරීමක් කියලා. මිත්‍රයන්ගේ යාළුවන්ගේ හොඳ හිත ඇත්තන්ගේ හොඳ හිත ටිකක් paludu වෙනවා. හරිම ආත්මార్థකාමී. නමුත් ඒ වගේ දෙක තුනක් තුවාල වෙන්නේ නැතුව මේ ගමනේ යන්න බෑ. ඒකයි ඔය කැලේ ගත යන්න කියන්නේ ගහක් උඩට යන්න කියන්නේ ශුන්‍යාකාරයකට යන්න කියන්නේ නොවීම පිණිස. ඉතින් ඒ වගේ දේවල් වුණත් හිත නරක කරගන්න නැතුව යන්න නම් මේක අඩුවානේ මූලධර්ම වශයෙන් තේරුම් ගන්න ඕන. ඒ වගේම තවත් කෙනෙකුගේ භාවනාවට බාධා නොකරනද පින් කරන්න ඕන. භාවනා කරන කවුරු හරි ඒ මනුස්සයා තම්බි මනසිකුණක් කරනවා. ප්‍රභාකරන් උනත් කරන්න දෙයක් නැහැ. කරු කරන්න ඕන. ඒක අමාරු දෙයක්. ඒකල තමයි අපි මේ ගැම්ම ඇති කරගන්නේ. අන්න එහෙම කෙනාට විතරක් මේ ආරාධනා කරන්නේ අපිට අල්ලපු ගෙදරක්වත් අපිත් එක වැඩ කරන්නයි නෙවෙයි. හිතවිල්ලක් එනවා. සද්දයක් ඇහෙනවා වේදනාවක් එනවා ඒ තේරම අපි ආරාධනා විදිහට බාර ගන්න පුංචි වේදනාවක් ආපු ගමන් කීයෙන් කීතනවා මේක දිගට ගියොත් අංශභාගයට ඒක දන්නේ කොර වෙයි දන්නේ අනේක්මඩ වෙදකම් කරන්න ඕන දොස්තර වහන්සේත් බයිනෝ කලින් ආවේ නැහැ කියලා ඒක නිසා යන්න ඕන කියලා ඉතින් දිගට දිගට යනවා පොඩ්ඩක් සද්දයක් ඇහිච්ච ගමන් ඒක දිගේක වෛර එකක් නැත්තම් ආසාවක් පහල කරගෙන පටලවි පටලවි පටලවි පටලවි යනවා එතන හිතවිල්ලක් ආවම හරියට පශ්චාත්තාප වෙනවා එහෙම නැත්නම් ඒ හිතවිලි දිගේ යන්න පටන් ගන්නවා. මේ තේරම ආරාධනා. ආමන්ත්‍රණය. මේ ආමන්ත්‍රණ ආවට කැප කරන්න ඉගෙන ගන්නවා. ඌවා හිතත් එයි ඕනේ නම් මගේ වැඩේ කරගන්නවා කියලා. එතකොට බලනකොට මේ පග්ගහිත විරිය තියෙන කෙනාට මේ වීරිය පග්ගහිත ස්වරූපේ නැත්නම් දැඩිව ගත්ත වීරිය ඇත්ත වශයෙන්ම දියුණු බව වැටහෙන්නේ බාධක පැමිණිච්ච ප්‍රමාණයෙන් තමයි. කිසිම කරදරයක් නැතුව හිතවිලි අරමුණේම පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියෙන් ඒ වීර්ය දැඩි වෙන්නේ නැහැ. වීර්ය ඝන බහල වෙන්නේ නැහැ. එයාගේ ප්‍රතිශක්තිය වැඩෙන්නේ නැහැ. ඒක නිසා වේබුසයාඩෝ ඔය මහජී සයිරොත් සමාග වගේ පළවල හිටපු සෑඩෝ කෙනෙක් ඇත්තටම කියනවනම් ඔය කොහෙන්ක සිස්ටම් එකට කොහෙන්ක ක්‍රමයට මුල් වෙච්ච ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනා කරගෙන යන කෙනාගේ වැඩිගෙන එනකොට බාධාවල් වලින් තමයි කියනවා යා තේරුම් ගන්නේ මගේ භාවනාව කොච්චර දියුණුද කියලා. ලාමක කෙනාට කියන්නේ සතිය වීර්ය ලාමක කෙනාට නිකන් සාමාන්‍ය දොරේ යන්නේටයි කැත්තටයි හැම එකටම කැඩෙනවා. කැඩිලා ප්‍රාර්ථනා කරනවා අනේ මට එහෙම සද්දයක් නැති විවේක ස්ථානයක් ලැබෙයි කියලා. ඒත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ වෙනුවන කල්පනා කරන්න කියලා. මගේ සතිය මගේ වීර්ය කොච්චර දුරවලද කැස්සටත් කැඩෙන සතියක් මට තියෙන කියලා හිතාගන්නයි කියන්නේ. කහින මිනිහාගේ දෝෂයක් නෙවෙයි මගේ සතිය ලාමක වැඩි. ඒ ලාමක සතියට තමයි කැස්ස වදින්නේ. හොඳට දියුණුවාට පස්සේ එහෙණයක් ගැහුවත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ස්තුති කරන්නයි කියලා කියනවා මේ මිනිස්සයා කැහපු නිසා මයිලඟ තියෙන සතියේ වෙලාව හැටියට හෝ දුර්වලයි කියලා. අන්නේ විදියට එimhe බාධායක්ම තුලින් තමයි මේ පග්ගහිත විදිය කියන එක ඇති වෙන්නේ. ඒක නිසා මේ යෝගාවචරය කවදාකවත් වැරද්දක් වුණාට හිත කැඩුනට සතිය නැතුණාට වීර්ය නැතුණාට පෞද්ගලිකත්වයෙන් ගන්නෙ නෑ. ආත්ම ස්වරූපයෙන් ගන්නෙ. මේ අසවලාගේ නැහැදිච්චකම එහෙම නැත්නම් ඒ මොකක්ද යන්නේ හිතනවා මේ වෙලාවේදී සද්ද ලොකුයි සතියයි වීර්යයි පොඩි. යම් වෙලාවක සතිය වීර්යය දඩි වෙලා ආවනම් සද්දට වැඩි ඉක්මවලා ගියා නම් සද්දෙන් සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය වීර්යය කැඩෙන්නේ නැහැ. ආන්නේ විදිහට දිනු කරන කෙනා අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව පළවෙනිම පාඩමට පටන් ගන්නවා. අපි මේ ගමනේ කෙලවර තියෙන උපේක්ෂාවේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ එහෙමනම් ලාභ වුණත් පාඩු වුණත් නොසැලී සිටීමයි කෙරෙන්න ඕනේ. එහෙම නැත්නම් දුකක් ආවත් සැපක් ආවත් නොසැලී සිටීමයි කෙරෙන්න ඕනේ කියලා. ඒකේ වැටහෙනකම සතිය දිනුනට වැටෙන කතිය කියන අසංසීතන භාවපච්චපට්ඨාන නොසැලෙන සුළු ගතියක් පසුබහන් නැති ගතියක් පස්සහැරලා බලන්නේ නැති ගතියක් අප්පටිවාණි නැති ගතියක් එන්න පටන් ගන්නවා ඒක බාධා කරන එක යාගේ වැඩේ වැටෙන එක මගේ වැඩේ නොවැටෙන එක මගේ වැඩේ කියලා සංසීතනය කියලා කියන්නේ පසුබහනවා යුද්ධෙන් පසුබහනවා කියන එක අසංසීතන භාව කියලා කියන්නේ නැහැ මේක තමයි මට දැනගන්න පුළුවන් කාරණා මගේ තියෙන දුර්ලභම වෙලා ඉදිරියට යන්න පුළුවන් ශක්තිය තමයි ඒ පග්ගහිත විදිය තියෙන්නේ. ඉතින් ඒක හිතන් දෙපා මේ භාවනාව කියන මාතෘකාට සීමා වෙනවයි කියලා. ඕනෙම දිනලා ප්‍රශ්නයක. එහෙම නැත්නම් ශරීරයෙන් විස බීජයක් කරගන්න. එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්නයක් දිහා බලන්න. ඔය බලපතල විදියට වැටෙන්නේ සූදානම් නැතු යන කට්ටිය තමයි. පුංචි හරි ගමන්නේ ප්‍රතිශක්තියක් ඇති කෙනා ඒ රෝගේ ලාවක ඒ තියෙන ප්‍රතිශක්තිය මැඩගත්තට පස්සේ අච්චර කලබල වෙන්න ඕන වසංගත රෝග වලට බය වෙන්න නැතුව ඉන්න පුළුවන්. යම් ප්‍රමාණයකට දරන්න පුළුවන්. ඒ වගේම ඕනම ලෙඩකට ඕනම කරදරයකට ඕනම අමලියකට සූදානම් ශරීරය තියෙනවා නම් එච්චර රැල්ලට අහු වෙන්නේ රැල්ලට වැටෙන්න ඕනක මුකුත් නැහැ. කරගෙන යන පුළුවන් ශක්තියක් හම්බ වෙනවා. මෙව කවදාකවත් උප්පත්තියෙන් ලැබෙන දේවල් නෙවෙයි. උගදෙනෙක් හිතනවා මේක ආරම්භයට අවශ්‍යයි කියලා ආරම්භයට ඕන නම් නිවනක අවශ්‍යතාවයක් නැහැ. මේක ආරම්භේ නෑ. භවනා කරනකොට හැදෙන්නේ. ඒ හැදෙන්න නම් හොරතල් වෙලා බෑ. මේ ශාරීරිය, මේ හිත, මේ හාලපාලේ ඉන්න කට්ටිය ඔක්කොම කියන දේවල් කරලා කරන්න බෑ. තනි වචනෙන් කියනවා සාහසික වෙන්න ඕන. හිතප්පපුවන් නැතුව යන්න ඕනේ. කවුත්තක් නැතුව යන්න ඕනේ. මේක හැදීගෙන එනවා නම් හිතියා නම් අනේ බුදුහාමුදුරන්ට තේරෙයි. ඒක නැති වුණාට පස්සේ ආයෙ මේක තේරුම් ගන්න කවුරක්වත් නැහැ. ඉතුරු ඉන්නේ තමයි මම. මමත් ඒකට කෙනෙක්ම් කරලා මේ ලෝකයේත් එක්ක ආලවට්ටම් කරන්න හදනවා නම් හිතවිලිත් එක්ක හිතත් එක්ක යන්න බෑ කියලා අරගෙන යන්න පුළුවන් ගතියක් ආව දවසේ තමයි යෝගාවචරයට තේරෙන්නේ. ඉස්සරහට යනකොට යනකොට යනකොට තේරෙන්න පටන් ගන්නවා මේම සුද්ධ කර කර සුද්ධ කර හොද හොද මඩේ දම දම කවදා මේක කෙලවර කරන්නද කියලා. එතකොට මේ මැද හරිය වීර්යයේදී ඒ ඒ යෝගාවචරයේ තියෙන අඩුපාඩුකම් සෑම දෙයක්ම ධර්මයේ විසින් අර පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැහැ කියන වගේ ගල රවුම් කරලා පාසි ගලවන්නේ නැතුව ගලව ගලව කප කප කප කප මෙනිකක් කපනවා වගේ අරගෙන අරගෙන අරගෙන යන්න පටන් ගන්නවා. එහෙම ගියාට පස්සේ ඒ වීර්ය පරිපූර්ණ වීර්යයක් වඩටපත් වෙනවා. වැඩේ කෙලවර කරන වෙලාවේදී ඇත්තටම කියනවා නම් කායික ශක්ති, චෛතසික ශක්ති සේරම ගෙවිලා. ඒ මොකද ඒ තරම් මේකේ වැඩ අරගෙන. එතකොට නම් හිතනවා තව ඉස්සරහට අභියෝගයක් ආවොත් නම් කරගන්න බැරි වෙයි කියලා. මොකද ඒ තරම් අපි කියන හෙන්දත් වෙලා. නමුත් ඒ පරිපූර්ණ වීර්යය එන්නේ ඒකට අදාළ ශක්තිය අරගෙන උදාහරණයක් වශයෙන් කියනවා නම් රටහරා දිවීමේ තරඟයක් කරනවා කියලා හිතමු අපි විශාල පිරිසක් එක්ක. ඒ කරනකොට අපිට සමාජලාට පිටණිය කරනවා නම් එකම ධවනපතේ රවුන්ඩ් 10ක් 15ක් දුවන්න වෙනවා. ඉතින් දුවනකොට ඒ ජයග්‍රහයේ මේ ඉදිරි පිම්මක් ගන්න තෑයෙන්න මහන්සි වෙනවා. නමුත් 10 15 දුවන එක කරන්න මහන්සි වුණොත් එහෙම අන්තිමට කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මුලදී හොඳ සමගානකට ශක්තිය වැය කරමින් ගිහිල්ලා ගිහිල්ලා අන්තිම හරියට එනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා කලබලකාරව හැලෙනවා. එහෙම නැත්නම් දුර්වල වැටෙනවා. Tamanට දැන් තියෙන මේ ගත් එක ගෙනියන්න ඕන. වැඩිය මහන්සි වෙලත් බෑ. ඉස්සර වෙලා කවුරුහරි ගියාට බය වෙන්න ඕනෙත් නෑ. මොකද අදිශිකාරය වැටෙනවා. අන්න එම ගිහිල්ලා ගිහිල්ලා ඒ තරඟකාරයා Taman යන්නේ දැන් ඉස්සර වෙලා නම් අන්තිම වලල්ලට ඉස්සර වෙලා කොඩියක් වන්නලා කියනවා දැන් ඔබ ඉන්නේ අන්තිම ලැප් එකේ කියලා. ඊට පස්සේ දන්නවා දැන් තව රවුමින් තරගය හමාරයි කියලා. ඒ කොඩිය වයනකොට පුදුම ශක්තියක් එන්න පටන් ගන්නවා. අනික් කටේ තව රවුම් ගානක් තියෙනවා මට දැන් තියෙනවා කියලා. අන්න ඒ ශක්තියෙම ඒ ගමන කෙරෙන්නේ ජයග්‍රාහීව. දැන් දන්නවා මට කවුරක්වත් පිටිපස්සේ එන කෙනෙක් නැහැ. මගේ අවසාන රවුම කියලා. ඒකට ඇත්තටම ඒ අහල පහල ඉන්න මිනිස්සුත් ජයගෝසනා ගන්න පටන් ගන්නවා. අනේ ගැම්මෙන් තමයි ඉවර වෙන්නේ. ඒක මානසික එකක් නෙවෙයි. අමානුෂික එකක් ඒක. එතන කොහොම මේක වෙනවද කියලා අර ආරද්ධ විරියේදී තියෙන ලකුණු මොකුත් නැහැ. තතමැවිල්ලක් නැහැ. සැලසොම් කිරීමක් නැහැ. එකලස් කිරීමක් නැහැ. එන එහෙන gediyak ගන්නවා වගේ අරගෙන යන ගමනක් තියෙන. ඒ නිසා මුලදී වීර්ය කියලා කියන්නේ ශක්තිය වැය කරන එකක් වුණාට අවසාන ලැප් එක එහෙම නැත්නම් ඒ කියන පරිපූර්ණ විදිය ඉබේම කරදෙන එකක්. ඒක හරීම පන්නරේ තියෙන එකක්. ජයග්‍රහී වැඩපිළිවෙලක්. ඒකෙදී ආය සැලසුම් කරන දෙයක් නෑ ධර්මයෙන්ම කරන වැඩක්. එතෙන්ට යනකම් පග්ගහිත විරිය දිනා පොඩි පොඩි එකලස් කිරීම කරන්න වෙනවා. පග්ගහිත විරිය අන්තිම කිට්ටුවගෙන යනකොට වැඩේ කෙරීගෙන එන පදම නිකන් ඉර නගින්න ඉස්සලා අරුණ මතුවෙලා එලියක් එන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වීර්යයේදී වීර්ය කියලා කියන්නේ තතමන දෙයක්. එහෙනම් සැලසුම් කරන මේ සමබර කරන දෙයක්ද එහෙනම් යන්නරලා බලාගෙන ඉන්න දෙයක්ද කියලා අහුවොත් තුනම කියලා කියන්න වෙනවා. ආධුනිකයර කියන්න වෙනවා සෑහෙන්න මහන්සි වෙන්න ඕනයි කියලා. ඇත්ත. අර කඩ ගන්න මිනිහා වගේ. යන්න පටන් ගත්තට පස්සේ ඒක ඒකෙම යනවා. ජයග්‍රහණය කිට්ටු වෙනකොට එන ඒ ඉදිරි පින්ම ධර්මයෙන්මයි සිදුවෙන එක. ජයග්‍රහී මේ උසපින්නම පයින් මිනිස්සේ ඒ පැන්නට පස්සේ මිනිහ ඇදගෙන වැටෙන්නේ. ඒ ඇදගෙන වැටෙන්නේ ජයග්‍රහයි වැටිලා. අන්න වගේ පරිපූර්ණ විදියට ආපු කෙනාට තමයි තේරෙන්නේ අවසාන ක්‍රමේදී වීර්ය කරන්නෙකුත් නැහැ, වීර්යෙකුත් නැහැ, කෙරෙන දෙයක් තියෙනවා. ඇත්තටම සූත්‍ර පිටකවල අනන්තවත් සූත්‍ර තියෙනවා. අන්න ඒකද. ඉතින් හුඟ දෙනෙක් කම්මැලියෝ හිතාන ඉන්නවා නිවන කියන්නේ මෙන්න effortlessly හම්බ වෙන එකක් කියලා කට්ටිය හොඳට කාලා බුදියාගෙන බලහන් ඉන්නවා මේ නිකන් අන්තිම ලැප් එක වෙයි කියලා. ඉතින් ඒකට බන කියන ඇත්තොත් අද ඉන්නවා. ඒ නිසා මේ වීර්ය චෛත්‍ය ගැන බණ කියන්න කැමති නැහැ මොකද ඒගොල්ලෝ කියන්නේ මේක මේ quick enlightenment එකක්. හදිසිය කරන එක. ඒක නොකිරෙනව නෙවෙයි. අර පළවෙනි දෙවෙනි ලැප්ස් කරාට පස්සේ ඒක වෙනවා. නමුත් ඒක එන්න අවශ්‍ය හේතු සම්පාදනය හරි මහන්සියකින් සපයන්න ඕන. ඊට පස්සේ යන හැටිය බලලා සම්බර කරන්න ඕන. සම්බර කරාට පස්සේ ඒක අරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ වගේ එවැනි දෙයක එහෙම නැත්නම් මෙවැනි හැඟීමක් ඇතුව වීරියක් වැඩ ඉවර කරන වීර්යයක් පිළිබඳව ආරද්ධ විරිය යෝගාවචරික සතු විය යුතුයි. සතු උනේ නැත්නම් යෝගාවචරයා අර අන්තිමට කරන්න ඕන වැඩ මුලදි කරලා බෑ. ඇත්තටම අවසාන කිට්ටු වෙනකොට තටමඬ ගියොත් අවුල් වෙනවා. විශේෂකෙන්න ගත්තොත් අවුල් වෙනවා. ඒ වෙලාවේදී යන්න අරින්න ඕනේ. ඉතින් ඒක කොයි වෙලාවෙ කොයි එක කරන්න ඕනද කියන එක පිළිබඳව ඥානයක් අවශ්‍යයි. විද්‍යාවක් අවශ්‍යයි. ඥානයක් අවශ්‍යයි. ඒ නිසා මෙතෙක් සාකච්ඡා කරුවා ඒ ප්‍රධානියාංග සර්වඥන්ට නිම කරන්නේ පඤ්ඤා හොති උද්‍යත්තේ ගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ හොති කියලා පස්වෙනි ප්‍රධානියාංගයෙන්. අපි ඒක හෙටට කියමු. අද අපි මේ වෙනකොට පැයක පමණ කාලයක් අරගෙන තියෙනවා. ඒක නිසා තමන් භාවනාවේදී පරියන්කෙන් පරියන්කට වෙනස් වෙන ලකුණක් මේ වීර්ය කියන්නේ කොතනද ඉන්නේ කියලා බලන ආරස්සාකාරීම වැඩේ තමයි හැමදාම ආධුනිකයෙක් විදිහට පටන් ගන්න එක. කවදාකවත් නරකයි මම දැන් ඉන්නේ පග්ගහිත විරිය මම දැන් ඉන්නේ පරිපූර්ණ විරිය කියලා <clears throat> හැමදාම ආරද්ධ විරියම පටන් ගන්නවා. කවදාවත් භාවනා කරපු කෙනෙක් නැති විදියට ආධුනිකයෙක් විදියට බුදුන්ට වැඳලා කාය ජීවිත নিরপেক্ষව මුල් මුල් ටික සකස් කරනකොට ඒකට හිත ලෑස්ති නම් ඉක්මනට ඉක්මනට කෙරේ. එතකොට ගිහිල්ලා නතර වෙන්නේ අදට අදාළ අභ්‍යාසෙ. ඒක නිසා එන දෙයට මුණ දීමේ ශක්තිය හැතුව ඉදිරියට යන දේ කවදාකවත් කායිමත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ එලඹ සිටි ගතියෙන් එහෙම නැත්නම් සූදානම් ශරීරයෙන් තමයි ඇති කරගන්නේ මේකෙදී ගියාට පස්සේ ඕනම කෙනෙකුට තේරෙයි මේකේ ගෑනු පිරිමි ભેදයක් නැහැ කවදාකවත් පැවිදි උපවිදි ભેදයක් නැහැ ඉතින් අවසර දෙනවා නම් මම කියනවා බෞද්ධ බෞද්ධ ભેදයක්වත් නැහැ කිසි කෙනෙකුගේ අධිකාරියක නෙමෙයි මේක තියෙන්නේ කිසියම් කෙනෙක් හිතනවා මට මේ ගෑනු කෙනෙක් වෙච්ච නිසා බෑ පැවිදි වෙන්න නිරච්ච නිසා බෑ හොඳ ගුරුවරයෙක් හම්බෙච්ච නිසා බෑ කියලා ඒරම නිකන් හුදුන දහතර කාරණා පමණයි manuස්සත්වයේ තියෙනවා නම් ඕන කෙනෙකුට මේක කරගත හැකියි. ඉතින් අපි වගේ වැඩට බහපු පිළිසකට නිතර නිතර ඇහෙනකොට හොඳ පන්නරයක් එන නිසා නිතර විරි ආරම්භ කතා කරන්න ඕනේ. කුසීත වස්තු එවැනි කතා කතා නොකර විද්‍යාරම්භ කතා කරන ගමන් භාවනා කරනකොට හිතාගත නැති වෙලාවක මේක ඉෂ්ට සිද්ධ පුළු වෙයි. එimhe ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.